ඒ බුද්ධ කාර්ය තව කෙනෙකුට කරන්නට බැරි නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයාට කුමක් සඳහා මේ ධර්මයේ දේශනා කරනවද කියන එක හරියට තේරුම් අරගෙන කටයුතු කරන එක බෞද්ධයන්ට හැම අතින්ම වාසිදායක දෙයක් වෙනවා. එහෙම නොවුනොත් අපි බුදුරජාණන් වහන්සේගෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා බුදු කෙනෙක් ඇරුණුකොට වෙන කෙනෙකුට කරන්නට පුළුවන් දේවල් ගැන බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වුණොත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තේරුම් ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අද මේ ප්‍රශ්නය බොහෝ පිරිසකට තියෙනවා. බුදුහාමුදුරෝ බුදුහාමුදුරුවන්ම විසින් කළ යුතු කාර්යය ඒ කාර්යයට අපි කොහොමද ඇහුම්කන් දෙන්නේ සම්බන්ධ වෙන්නේ කියන එක බොහෝ ඇත්තන්ට තේරෙන්නේ නැති නිසා බුදුහාමුදුරන්ගෙන් වෙන වෙන දේවල් අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වීම නිසා ඊටා දුකසේ ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය ගෙවිල යනෝ කාලේ ගෙවිල යනෝ අපිට අවසානයේ ලබා ගන්නට පුළුවන් වෙච්ච දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ පින්නතුන් කල්පනා කරන්නට බුදුරජාණන් වහන්සේම දේශනා කළා තමන් වහන්සේ ලෝකයට කුමන අරමුණකින් මේ ධර්මයේ දේශනා කරනවද කියන එක. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයාගේ අවබෝධය පිණිස මේ ධර්මයේ දේශනා කරනවා කියන එක පැහැදිලි කළා. එතන බුද්ධත්වයේ කියලා පින්වත්නි සඳහන් කළේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි. එසේනම් බුදු කෙනෙකුගේ මූලිකම අදහස තමයි සමන් වහන්සේ මේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්‍යයට අවබෝධ කරලා දෙන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ අවබෝධයේ පිණිස තමයි උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ සියලුම මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා අන්සාලිස් වර්ෂයක් තිස්සේ මේ දේශනා කරපු සියලුම ධර්ම ඒක රාශී කරලා බැලුවොත් උන්වහන්සේම දේශනා කරනවා සියලුම ධර්ම ඇතුළත් වෙන්නේ චතුරාර්ය සත්‍ය තුලමයි. චතුරාර්ය සත්‍යයෙන් බාහිරව කිසිම දේශනාවක් උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒක උන්වහන්සේ උදාහරණ වශයෙන් පෙන්වලා තිබෙනවා මහා අත්තිපදෝම සූත්‍රයේදී මහණෙනි මේ පොළවේ වාසය කරන සියලුම සිව්පාවන්ගේ පා සලකුණු ඇත්තියවර තුල සලකුණු කරන්නට පුළුවන් කම තිබෙනෝ වගේම සමන් වහන්සේ මේ දේශනා කරන සීලුම ධර්මය චතුරාර්ය සත්‍ය තුලම සංග්‍රහ කරන්න පුළුවන් කියන එක උන්වහන්සේ දේශනා කළා. එසේනම් අපිට ඉතාම පැහැදිලි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් දේශනා කරන්නේ මේ සියලු සත්‍යයන්ට මේ දුක අවබෝධ කර ගැනීම තෝමනා කරන මූලිකම ප්‍රශ්නය. තුන් ලෝකේම එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි සියලු සත්වයන්ටම එක හා සමානව තිබෙන මුළු විශ්වයේම පවතින මේ දුක කියන මූලික ප්‍රශ්නය විසඳන්නට තමයි ලෝතුරා බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේම දන්තෝෂෝ භගවා ගමසාය ධම්මං දේශේති උන්වහන්සේ দমনයටපත් වෙලා ලෝක සත්‍ය দমনය කිරීම සඳහා මේ ධර්මයේ දේශනා කරනවා. ඒ দমনය කියලා කියන්නේ මොකද්ද? ස්වසංතාන দমনය. තමන් වහන්සේ ඉස්සෙල්ලා দমনය වුණා. ඒකට කියනවා ස්වසංතාන দমনය. ස්වසංතාන দমনයටපත් වුණු බුදුරජාණන් වහන්සේ අරසංතාන দমনය සඳහා මේ ධර්මයේ දේශනා කරනවා. එතකොට මෙතන දමනය කියලා සලකන්නේ පින්වත්නි ඇස කන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රිය පහ තුල ඇති වෙන ඉක්මිච්ඡකම දැමුණුකම මොකද්ද මෙතන තියෙන ඉක්මුණුකම මේ ඉන්ද්‍රිය පහ අරමුණු විශේෂෙහි නිරන්තරයෙන්ම ගමන් කරන නිසා ඒ අරමුණු වල ඇලීම් ගැටීම් මුලාවීම් වලටපත් නොවී අරමුණු තේරුම්ගෙන අරමුණු අවබෝධ කරගෙන අරමුණු උපාදානය කරගන්නේ නැතුව හැම මොහොතකම කාලය ගෙවීම තමයි මෙතන ධමනයේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ. එතකොට බුද්ධ වචනය තුළ ඊටාම වැදගත්ම දේ තමයි මේ ඉන්ද්‍රිය দমনය කියන එක. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකම මේ ඉන්ද්‍රිය দমনය පිළිබඳ පැහැදිලිව දේශනා කළා තිබෙනවා. අපිට මේ ධර්මය අවබෝධ වෙනවා කියලා කියන්නේ පින්වත්නි මේ ඉන්ද්‍රියන් තුල ඇතිවෙන හික්මිච්ඡකම. ඒ හික්මිච්ඡකම එන්නේ නැත්නම් කොච්චර භාවනා කරනවා කියලා කිව්වත් ධර්ම දේශනාවලට අහුම්කම් දෙනවා කියලා කිව්වත් දන් දෙනවා කියලා කිව්වත් අපිට සැබෑ ලෙසින් බුද්ධ වචනය වැටහිලා නැහැ මේ ඉන්ද්‍රිය দমনය ඇති නුනොත්. ඒ නිසා උන්වහන්සේ තමන් වහන්සේ ඉස්සෙල්ල මේ দমনය ඇති කරගත්ත අවබෝධ කරගත්තා. ඒ ඇති කර ගැනීමෙන්ම පේනවා තමන් වහන්සේ තවදුරටත් අරමුණු විශේෂෙහි දුකටපත් වෙන්නේ නැහැ, වෙහෙසටපත් වෙන්නේ නැහැ. එතකොට ලෝකයා නැවත නැවත අරමුණු සොයමින් අරමුණු විඳින්මින් ඒ වේදනා උපදෝමින් භවයට උමනා කරන ශක්තිය හැම මොහොතකම උපදවමින් වාසය කරනවා. මේක සිද්ධ වෙන්නේ අපිට මේ ලෝකය එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය පහත් ඉන්ද්‍රිය පහ ඇසුරු කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු පිළිබඳ අපිට යථා අවබෝධය පින්වත් වී නැතිකම නිසාමයි. ඒ අවබෝධය අපිට ඇති වුණොත් අපි තේරුම් ගන්නවා මේ මෙතනින් ලබන විඳීම කොච්චර ඕලාරික වූ ග්‍රාම්‍ය වූ දෙයක්ද කියන එක කෙනෙකුට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති බුදුරජාණන් වහන්සේ ඊතර වුණා. ඒ ඊතර වෙලා ඊතර වීම පිණිස අනිත්‍යත්න්ත මේ ධර්මයේ දේශනා කරනවා. එතකොට මෙතර ඊතර කියන මේ දෙකම පවතින්නේ අපි ළඟ තමා ළඟ. ඒක කොහෙවත් නෙවෙයි. මෙතර කියලා මෙතර සඳහන් වෙන්නේ මොකද්ද? දුක පවතින තැන. ඊතර කියලා කිව්වේ දුක අවසන් කරන යම් අවස්ථාවක් තියෙනවද? අන්න ඒ අවස්ථාව තමයි ඉතර කියලා අපි සඳහන් කරන්නේ. එතකොට මෙතර කියන දුකත් ඒ දුකෙන් නිදහස් වෙන මොහොතේදී යම් කෙනෙකුට ඇති වෙන ස්වභාවය ඉතර නම් ඉතරයි මෙතරයි දෙකම පවතින්නේ සමාලංග බව අපි තේරුම් ගන්නට උවමනා කරනවා. බොහෝ අය වැරදි විදිහට විශ්වාස කරනවා මෙතර Taman ළඟ තියෙන ඉතර වෙන තැනකට ගිහින් ලබා ගන්න දෙයක් කියලා. එහෙම නැත්නම් නිවන කියන එක වෙනත් තැනකින් ලබා ගන්න දෙයක් හැටියට විශ්වාස කරනවා. ඒ නිසා තමයි සමාජයේ බොහෝ තැන්වල නිවන් පුර රුවන් දොර ඇරේවා කියන විවහාරයන් පාවිච්චි කරන්නේ අන්න ඒ විදිහේ මානසික තත්ත්වයක් ලෝකයා තුළ තිබෙනවා. අපි කොහොම කතා කළා. ඒ වැරදි මිත්‍යා අදහස අපි අයින් කරගන්නට ඕනේ. එතකොට මෙතර කිව්ව දුකත්, ඊතර කිව්ව නිරෝධයක්, නිවනක්. බුදුරජාණන් වහන්සේ මේ බඹයක් තැනම දේශනා කළා තිබෙනවා පනවල තිබෙනවා. කෙනෙක් හිතන්නට පුළුවන් ඊතරයි කියලා නොයෙකුත් දිව්‍ය ලෝක ආදී තැන්වල උත්පත්ති ලබා ගන්න එක. ඒ නිසා වෙන්නට ඕන බොහෝ අය යහපත් දේවල් කරලා අර දිව්‍ය ලෝකාදී දේවල් ප්‍රාර්ථනා කරන්නේ ඒක ඉතර වීමක් හැටියට සලකගෙන ඉන්නත් පුළුවන්. නමුත් බුද්ධ වචනයට අනුව අපි තේරුම් ගත්තොත් පින්වත් මේ දිව්‍ය ලෝක ඉතර නෙවෙයි. ඒකත් මෙතර. ඇයි? ඒක මෙතර වෙන්නේ එතනත් අර ಜಾති ධම්මෝ ජරා ධම්මෝ ව්‍යාධි ධම්මෝ මරණ ධම්මෝ කියන පංච උපාදානස්කන්ධ දුක්ඛ ස්කන්ධය ඒ විදිහෙන්ම පවතිනවා. කෙටියෙන් කියනවනම් දුක කියන එක ඒ සද්දින කාමස්වර්ග ආදී තැන්වලට ගියත් තියෙනවා. ඒ නිසා බුද්ධ වචනයට අනුව ඒ තැනු සඳහන් කරන්න පුළුවන්කම තියෙන. ඊතර නෙමෙයි මෙතන. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ කියන එක ගත්තාම ඒ මනුෂ්‍ය ලෝකයක් තිබෙන්නේ මෙතර. ඒ ඇයි එතන දුක තියෙනවා. හැබැයි එතන තියෙන එක වාසනාවක් තියෙනවා. ඊතර වෙන්නට පුළුවන් ඥානය දිනු කරගන්නට පුළුවන් තැනක් නිසා මෙතර උනත් අනිත් තැන්වලට වඩා මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමක් තිබෙනවා. ඒක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමයි සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සුසිත පුරේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට ආවේ ඊතර වෙන්නට තියෙන කුතුපලක් නිසා මේ මනුෂ්‍ය ලෝකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය ජීවිතේ යම් වර්ණනාවක් කළා නම් වර්ණනා කළේ අර ජාති ජරා ව්‍යාධි දුක තිබුණත් ඊතර වීමට පුළුවන් ඥානය දිනු කරගන්නට පුළුවන් විචාර බුද්ධියක් ඇති තැනක් නිසා තමයි දුර්ලභ වූ තැනක් ඇටියට මේ මනුස්ස ජීවිතයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා පින්වත්නි. මේ කියන ඊතර මෙතරට සාපේක්ෂ වූ දෙයක් නෙවෙයි. අපි යම් යම් දේවල් අඳුර ගන්නවා දවල් කාලයෙන් රාත්‍රිය අඳුර ගන්නවා සුදු පාටින් කළු පාට අඳුර ගන්නවා ඒ වගේම හොඳින් නරක අඳුර ගන්නවා මේ විදිහ අඳුර ගැනීමක් තියෙනවා ඒ අඳුර ගැනීම සාපේක්ෂතාවයේ උද අපි सिद्ध කරගන්න දෙයක් එතකොට අපි ඊතර ඊතරට සාපේක්ෂයි කියලා ප්‍රකාශ කරොත් මෙතර ඒ දෙකම පින්වත්නි එතර නෙවෙයි ඒ දෙකම මෙතර බවට පත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වූ කරන එතර নিরপেক্ষ වූ ධර්මයක්. ඒ කියන්නේ Nirodhaය තේරුම් ගන්න ධර්මයක්. Nirodhaය කියලා කියන්නේ ඒ විදිහේ සාපේක්ෂතාවයේ උඩ ඇති වෙච්ච එකක් නෙවෙයි. තවත් ධර්මානුකූලව ඒක විස්තර කරනවා නම් ඒක හේතුඵල Nirodhaයෙන් ලැබිච්ච දෙයක් අවබෝධ කරගත්ත දෙයක්. ඒ නිසා තමයි එතන নিরপেক্ষ කියලා කියන්නේ. ඒකට සමාන කරලා තේරුම් ගන්න පුළුවන් දෙයක් ඇහැටවත්, කනටවත්, දිවටවත්, ශරීරයටවත්, මනසටවත් මේ ආයතන එකකටවත් පින්වත්ටි ඒකට සමාන කරලා අඳුරගන්න පුළුවන් තරක් නෙවෙයි. ඇයි මේ විශ්වයේ සියල්ලම ගොඩ නැගිලා තියෙන්නේ හේතුන්ගෙන්. ඒ හේතුන්ගෙන් හටගත්ත දේවල් තේරුම් අරගෙන ඒ ප්‍රමාණයකින්ම නිර්වාණය කියන එක අවබෝධ කරගන්න අමාරුයි. එතකොට නිර්වාණය කියන එක අපිට පහසුවෙන්ම තේරුම් කරගන්නට පුළුවන්කම තියෙන පින්වත්නි මේ සියලුම හේතුන්ගේ Nirodha යම් අවස්ථාවක තේරුම් ගත්තද වටහා ගත්තද අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පටිසෝත හේවත් එහෙම නැත්නම් ඉතර වෙන මාර්ගයක් ඉතරත් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරා. එතකොට පේනවා ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ নিরপেক্ষක ස්වභාවයක් බව. ඒ ඉතර වෙන මාර්ගයත් එහෙමයි ඉතරත් එහෙමයි. ඒ කියන්නේ මාර්ගයයි ඵලයයි දෙකම අන්න ඒ විදිහේ නිරෝධ ස්වභාවයකින් තේරුම් ගන්න ඕන. ඒකට අපිට ඥානය ඕනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේශේ. සමන් වහන්සේ නිවීමටපත් වුණා. නිවීමටපත් වෙලා ලෝකයාගේ නිවීම පිණිස බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ඇසුරු කරනකොට අපේ මේ ගිනි ගැනීම ඒ ආරම්භයේ ඉඳලම නතර වෙන්න ඕනේ. මේ ධර්මය අනුගමනය කරනවා කියලා අපි බුද්ධාගංකාරෝ කියලා මේකට ආදවසේ ඉඳලා අපේ නිවීමක් අපිට දැනෙන්නේ නැත්තම්. එහෙම නැත්තම් නිවීම ඇති වෙනවා වෙනුවට තව තව දේවල් එකතු වෙලා ගිනි ගැනීම නොයෙකුත් මානසික ප්‍රශ්න මේක තුළ ඇති වෙනවා නම් පින්වත්නි අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන බුදු දහම තුල නේ අපි ඉන්නේ. ඒ බුදු දහම තුල අපි ඉන්නවා කියලා හිතාගත්තට ඒක නිකන් විවහාර මාත්‍රයක් බවට විතරයි සත්‍ය වශයෙන්ම අපිට එහෙනම් ඒක ඇවිල්ලා නැහැ. එහෙමනම් අපිට තේරෙන්න ඕන අපි බුද්ධං සරණං ගච්ඡාමි කියව මොහොතේ ඉඳලම අපි නිවන පිරිසක් හැටියට. ගිනි ගන්න පිරිසක් නෙවෙයි නිවන පිරිසක්. නිවීම කියන එක පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ කොතනද අපේ ජීවිතේ නිවීම ඇති වෙන්නේ අපේ සිත තුළ. ඇයි? ගිනි ගැනීම පවතින්නේ සිතනමයි. මේ ගිනි ගැනීමට උවමනා කරන ප්‍රත්‍ය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් නිරන්තරයෙන්ම සම්පාදනය කරමින් මේ කෙලෙස් එකතු කරමින් එහෙම නැත්නම් සංස්කාර ඇති කරමින් ඒ සංස්කාර ඇති වෙන ඇති වෙන මොහොතක් පාසා පින්වත්නි අපේ හිතේ ගින්නක් තිබෙනවා. එතකොට මේ සංස්කාර පිලිස්සීම පින්පව් වශයෙන් මේ සංස්කාර පුලුස්සමින් උච්චමින් ගිනිතියමින් තමයි මේ සංසාර ජවය අපි ගන්නෙ. සංසාරයට යන වේගය. එතකොට මේ හිතේ මේක ඇති වෙනවා හිතේ මේ ගින්න තිබෙනවා එහෙනම් එතන නිවීම ඇති වෙන්නට උවමනයි. එතකොට හැබැයි වැරදි විදියට තේරුම් ගන්නට හොඳ නැහැ හිතේ නිවීම හිතේ තමයි නිවීම ඇති වෙන්න ඕන කියලා කිව්වහම කෙනෙක් හිතන්නට පුළුවන් එහෙනම් නිර්වාණය සිත අරමුණු කරගත්ත දෙයක් නෑ පින්වත් සිත අරමුණු කරගත් එකක් නෙවෙයි එහෙමනම් අපි ඒක මෙහෙම තේරුම් ගත යුතුයි සිත කියන එක හේතුප්‍රත්‍යයෙන් හටගත් එකක් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තනම් ඒකට අපි පාවිච්චි කරනවා ධර්ම කියන එක. ඒ ධර්ම කියන එක තුල ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය මොකද්ද? නিত্য නැති බව, සුඛ නැති බව, ආත්ම නැති බව. එහෙනම් මේ සිත කියන ධර්මය ඒ ධර්මය තුල තියෙන ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම අනාත්ම කියන ස්වභාවයයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය මේ හේතුන්ගෙන් හටගත්ත හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ සිතේ පවතිනවා නම් අමරණීය වූ සත්‍යයක් වැටහීමක් ඒ නිර්වාණය කියන සාන්ත දර්ශනයක් අවබෝධයක් සිත ඇසුරු කරලා පවතින එකක් නෙමෙයි. ඊළඟට සිත ඇසුරු කරන අනිකුත් රූප ධර්මයන් ඒවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒවා. ඉබේ හටගන්න ඒවා නෙවෙයි. ඒවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒව නම් පින්වත්නි ඒ ඒවටත් අපි කියනවා ධර්ම කියන එක. ඒ ධර්ම කියන එකේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි නිත්‍ය නැති භව. සුඛ නැති බව ආත්ම නැති බව අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ලක්ෂණත්‍රය ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත් ධර්ම තුල තියෙන ධර්මතාවයයි. ඒ ධර්මතා වේ නුක්ත සිතත් සිත ඇසුරු කරන ඒව තුලක් තිබෙනව නම් සිත අර විදිහේ ධර්මතාවයකින් යුක්ත නම් එවැනිම ධර්මතාවලින් යුක්ත ඒව තමයි සිත ඇසුරු කරන්නේ. ඒ නිසා තමයි සිත හැමතිස්සෙම රූපයක් ඇසුරු කරලා පවතිනවා වේදනාව තියෙනවා වේදනාව තමයි එතන ගින්න කියලා කිව්වේ. එහෙනම් විඳීම තමයි මේ ගින්න හැටියට පෙන්වුම් කරන්නේ. එහෙමනම් මේ ගින්න නිවීම කියලා කිව්වේ මොකද්ද? සිතේ ඇති ධර්මතාවයේ තේරුම් ගැනීමයි. සිත ඇසුරු කරන ධර්මයන්ගේ ධර්මතාවය තේරුම් ගැනීමයි. ඒ තේරුම් ගැනීමෙන් පින්වත්නි නාම රූප නිරෝධයෙන් යම් වැටහීමක් අවබෝධයක් ලබා ගන්නවද අන්න එතන කියනවා සන්තෝ ශාන්ත තැනක් නිර්මල තැනක් නිවිච්ච තැනක් එහෙමනම් මේ සඳහන් කළේ මොකද්ද සිතේ Nirodha වටහා ගැනීමයි නිර්වාණය කියලා සිත ඇසුරු කරපු ධර්මයක් නොවේ. ඒක හොඳට පැහැදිලි කරගත යුතුයි. අද සමාජයේ මේ නිර්වාණය පැහැදිලි කරන තැන පින්වත්නි හරියටම කිසිම පොතක කිසිම දේශනාවක පැහැදිලි කරන්නේ නැහැ. ඒකට හේතුව මේක බොහෝ ඇත්තන්ට දකින්නට බෑ. මේක අපි දකින්නට ඕන. ඒ ඒ ප්‍රඥාව ඒක දකින්නට පුළුවන් ප්‍රඥාව තියෙනවා නම් ඊටාම පැහැදිලිව පේනවා මේ නිර්වාණය රූපය ඇසුරු නොකරන බව මේ නිර්වාණය අරූපය ඇසුරු නොකරන බව මේ නිර්වාණය වේදනාව ඇසුරු නොකරන බව මේ ඊට හේතුව මේ සියල්ලක්ම හේතුත්පත්යෙන් හටගත් ධර්මයන් බවයි ඒ ධර්ම ඒ ධර්මතාවය තේරුම් ගත් එක්කෙනා මේකේ තියෙන මායාව බිඳීම නිසා ඒ මායාව කියන අවිද්‍යාව අයින් කිරීම නිසා පින්වත්නි මෙහි ඇතිවීමත් නැතිවීමත් තේරුම් ගත්තාම මෙතන උපාදාන ශක්තිය නැතිවීමයි. ඒ උපාදාන ශක්තිය නැති වෙන මොහොතේම අන්න සංස්කාර හිඳී යන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති බොහොම ගැඹුරු පාඩයක් තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළේ සංස්කාර වලින් සිත නිදහස් කර ගැනීම. ඒ ඉතින්දිව පේනවා සංස්කාර සිතෙන් නිදහස් වෙනකොටම සිත නිරෝධ වෙනවා. එහෙනම් මේ නිරෝධ සත්‍ය කියන එක තේරෙනවා නිර්වාණය කියන එක බුදුරජාණන් වහන්සේ එතන පෙන්නනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති බුදුරජාණන් වහන්සේ ඒ වගේම පෙන්නනෝ පස්වෙනි කාරණේ හැටියට පරිනිබ්බුතෝසෝ පරිනිබ්බානාය ධම්මං දේසේති පිරිණිවීමටපත් බුදුරජාණන් වහන්සේ පිරිණිවීම පිණිස මේ ධර්මයේ දේශනා කරනවා ඒක පේනවා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 35 වෙනකොට උන්වහන්සේ පිරිනිවන් යනවා. ඒ පිරිනිවන් යන මොහොතේම පින්වත්නි ලෝතුරා බුදු කෙනෙකුගේ උත්පත්තියත් ඒ මොහොතේදීම වෙන්වෙන් වශයෙන් නෙවෙයි ඒ මොහොතේම බුදු කෙනෙකුගේ පහළවීමක් සිද්ධ වෙනවා. එතකොට පිරිනිවීමත් බුදු වීමත් කියන දෙකම එකම අවස්ථාවක එහෙම නැත්නම් අපි විවහාර කරන විදිහට එකම පොයක් දවසක සිද්ධ වුණ බව ඉතාම පැහැදිලියි. ඒ ඇයි නැවත නූපදන ආකාරයෙන් අනාදිමත් කාලයක් තිස්සේ ඇසුරු කළ සංසාරයේ දිගට ඇසුරු කළ සංසාරයේ දිගට පැවැත් වූ ඒ සියලුම කෙලෙස් ඇත්තරීම නැවත නූපදන ආකාරයට කෙලෙස් ඇත්තරීම කර්මක්ෂය බවට පත්වීම සියලුම කෙලෙස් උපච්ඡේද ප්‍රහාණයට පත්වීම තමයි අවුරුදු 35 දී සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කිව්වේ. ඒ නිසා උන්වහන්සේ පිරිනිවන් ගිහිල්ලා ලෝක සත්‍යයට පිරිනිමියෝ පිණිස ධර්මයේ දේශනා කරනවා. එතකොට පිරිණිවීමයි බුද්ධත්වයයි එකම මොහොතේ සිද්ධ වුණා නම් බුද්ධත්වය සදාකාලිකයි අමරණීයයි. අන්න අපි එතන වර්ණනා කරනවා අජරාමර සංඛ්‍යාත සදාකාලික අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණය. ඒ බුද්ධත්වය කියන එක සදාකාලිකයි. ඒ අවබෝධය කියන එක. එතන මැරෙන්න මොනම දෙයක්වත් නැහැ. එතන උපදින්න මොනම දෙයක්වත් නැහැ. ඇයි නාම රූප නිරෝධයෙන් බුදු පුතෙක් ලෝකයට පහළ වුණා. ඒ නාම රූප නිරෝධයෙන් බුදු පුතෙක් ලෝකයට පහළ වුණා. අනං එතන පින්වත් ඒ බුදු පුතා නැවත මරණයටපත් වෙන්නේ එතන උන්වහන්සේම සදාකාලික අමරණීය කියන වචන වලින් වර්ණනා කරලා තිබෙනවා. එතකොට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නට රූපෙන් එපා කියලා දේශනා කළේ මෙන්න මේ කාරණාව උඩ. රූපෙන් බලන්නට ගියොත් පින්වත්නි අපිට පේන්නේ අර ජරාවට යන දුකටපත් වෙන මරණයටපත් වෙන ලෙඩවීමටපත් වෙන වෙහෙසටපත් වෙන කෙනෙක් විනා බුදු කෙනෙක් පේන්නේ නැහැ. එහෙනම් බුදු කෙනා ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙන අවස්ථාවක් නෙමෙයි බුද්ධ කියන්නේ මේ ලෝකයේ කෙනෙකුට ලබා ගන්නට පුළුවන් ඊටාම ශ්‍රේෂ්ඨම අවබෝධයේ හැටියට තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. එතකොට දැන් මේ පිරිණිවීම ඒ පිරිණිවීම යම් කිසි කෙනෙක් ඇති කර ගන්නවා නම් ඒ පිරිණිවීම ඇති කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබාගත යුත්තේ පින්වත්නි මේ ලබා ගැනීම ජීවිතය තුළ. එතකොට පේනවා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පිරිනිවන් ගිහිල්ලා ඒ උතුම් අවබෝධය ලබාගෙන අපිට ධර්මයේ දේශනා කළා. Tamanගේ ශ්‍රාවකයන් වහන්සේ ඒ தත්ත්වයටපත් වෙලා අපිට ධර්මයේ දේශනා කළා. ඒ නිසා මේ බණහරයි තේරුම් ගත යුතුයි. වෙන තැනකදී මේක ලබා ගන්න නෙමෙයි අපි මේ ලබාගෙන ඉන්න මනුෂ්‍ය ජීවිතයේ තුලදීම පින්වත්නි කෙලස් අයින් කරගන්න පුළුවන් නම් නැවත නූපදන ආකාරයට අන්න ඒ අවබෝධය ලබන්න පුළුවන් හොඳම තැන මේ මනුෂ්‍ය ජීවිතය. එතකොට ඒකෙන් පැහැදිලි වෙන අනිත් කාරණය මොකද්ද? බුදුහාමුදුරෝ ජාතිය කියලා එහෙනම් ප්‍රකාශ කළේ මරණය කියලා එහෙනම් ප්‍රකාශ කළේ කෙලෙස් වලටමයි. ඒ දෙක අයින් කරාට පස්සේ පින්වත්නි උපදින්නටත් මැරෙන්නටත් කෙනෙක් නැති නිසා අජරාමර සංඛ්‍යාත කියන වචනේ පාවිච්චි කරනවා එතන මොනවත් නැති නිසා. එහෙනම් සංසාරේ අපි යම් අවස්ථාවක මැරුණා නම් මේ ජීවිතේ යම් අවස්ථාවක මැරෙනවා නම් මේ ජීවිතේ යම් අවස්ථාවක උපදිනවා නම් සංසාරේ යම් අවස්ථාවක උපදිනවා නම් සම්මුති පරමාර්ථ මොන ආකාරකින් හරි පින්වත්නි ඒ හැම දෙයක්ම උපදින්නෙත් මැරෙන්නෙත් බුද්ධ දර්ශනයට අනුව අපි තේරුම් ගන්නට ඕන කෙලෙස්ම විනා වෙන කිසිවක් නොවන බව. එහෙමනම් දුක තියෙන්නේ ඉපදීම තුල නම් මරණය තුල නම් ඒ ඒ උත්පත්ති මරණය කෙලෙස් තුල තියෙනවා නම් කෙලෙස් අයින් කර ගැනීමෙන් අපිට දුක අයින් කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ සංස්කාර වලින් සම්පූර්ණයෙන්ම සිත නිදහස් කර ගන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේ සංහක්ඛය එහෙම නැත්නම් තෘෂ්ණාවෙන් ගැලවීම හැටියට ප්‍රකාශ කළේ යන්නේ කාරණාව උඩ. ඒ නිසා අපි මේ ගත කරන අපේ ජීවිතය දිහා බැලුවාම අපි දැන් ලබාගෙන තියෙන ජීවිතයත් මීට පෙර අපි ජීවිතයක් ලබාගත්ත කියලා හිතනවනම් ඒ ජීවිතත් අනාගතයේ ජීවිතයක් ලැබෙනවා කියලා හිතනවනම් ඒ ජීවිතත් මේ සියල්ලම පින්වත්නි අපේ මනස විසින් එහෙම නැත්නම් අපේ සිත විසින් අපිට ලබා දීපු මනෝමයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේක බුදුහාමුදුරුව තමයි පළවෙනි වතාවට දැක්කේ. බොහෝ අය මේක තේරුම් නොගත්ත නිසා යම්කිසි අදෘශ්‍යමාන දෙවි කෙනෙක් විසින් මේ ලෝකයා නිර්මාණය කරනවා ලෝකය මවනවා ලෝකය පවත්නවා කියලා තේරුම් අරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දැක්කා එහෙම කෙනෙක් මෙතන මැදිහත්කාරෙක් නැහැ. මෙතන ඒ தත්ත්වය ඇති කරන්නේ තමා තුලමයි. මනෝමය. ඒ නිසා උන්වහන්සේ මනෝසෙක්ඛා කියන වචනේ පාවිච්චි කළා. ඒ නිසා මේ භවගාමී සත්‍යයන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ මනස. මේ මනස තමයි උත්පත්තිය ලබා දෙන්නේ. මේ උත්පත්තිය තහවුරු කරන්නේ මනස. මනස තමයි මිනිස්යාගේ ජීවිතේ මේ දුක සැප මේ සංසාරය තුල පවත්වන නිසා. ඒ ඇයි පින්පව් ඔක්කොම එකතු කරන්නේ එතනින් නිසා. ඒ නිසා පැහැදිලිව පේනවා අපේ මෞංකාරය අපි ළඟම ඉන්න බව. ඒ නිසාම තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ පිටින් එහෙම ඊශ්වරයෙක් නෑ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ එහෙම කෙනෙක් නෑ. අපිට ඕමනානම් දෙවියෙක් වෙන්නත් පුළුවන්. අපිට ඕමනානම් තිරිසනෙක් වෙන්නත් පුළුවන්. අපිට ඕමනානම් මිනිසෙක් වෙන්නත් පුළුවන්. අපිට ඕමනානම් කිසිවෙක් නොවෙන්නත් පුළුවන්. අන්නේ කිසිවෙක් නොවෙන්නත් පුළුවන් කිව්ව තැන අපි තේරුම් ගත්තොත් පින්වත්නි ඒ තමයි ජාති ජරා ව්‍යාධි මරණ කිසිවක් නැති තැන. හේතුන්ගෙන් හටගත් තැනක් නොවන බව. නිරෝධ සත්‍ය අවබෝධය වෙච්ච තැන. ඒක තමයි බෞද්ධයාගේ මූලිකම අදහස. එතකොට පේනවා ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ භවගාමී සත්‍යයාගේ මෞං කාර්යය සමාළඟ ඉන්න මේ මනසනම් ඒ මනසේ උපදින සංස්කාර ශක්තිය නම් මේ සත්‍ය දිගින් දිගට සසර පවත්න්නේ ඒක තේරුම් ගන්නට පුළුවන් මිනිසයාට තේරුම් අරගෙන ඒ දුක සහිත උත්පත්තියක්ම මේ මනස නැමැති මෞං කාර්යය නැවත නැවත ලබා දෙන නිසා මනසෙන් ලබා දෙන මොනතැනක උත්පත්තිය ලබා ගත්තත් පින්වත්නි මේ දුක පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා තමයි මනෝ කුම්බං ගමා ධම්මා සියලුම ධර්මයන් දරනවා කියලා දේශනා කරනවා. සියලුම ධර්මයන්. එතකොට සියල්ල කියලා කිව්වහම බුද්ධ වචනය තුල සියල්ල කියන වචනේ මේ භවය තුල විග්‍රහ කරනකොට සියල්ල කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයට නම. ඒක ටිකක් ගැඹුරු ඒක විග්‍රහ කරගන්න ඕන පස්සේ කාලය ගත වෙනකොට ඒ පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිර සියල්ලක් නැහැ. ඒක තුල තමයි මේ භවයේ තියෙන සියල්ලක්ම සංවිධානය වෙලා සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ ශක්තිය ඒක තමයි පින්වත්නි මනෝ පුබ්බංගමා ධම්මා දරාගෙන ඉන්නේ ඒක පංච උපාදානස්කන්ධයයි. ඒ බර යම් අවස්ථාවක බිමින් තිබ්බොත් අන්න එතනම සිතේ Nirodhaය පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපිට පැහැදිලි වෙනවා මේ තෘෂ්ණාවෙන් අත්හරිනවා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය තේරුම් අරගෙන අත්හැරීමයි. ඒ අත්හැරීම කියන්නේ මනස නිරෝධ වෙනවා. ඒ කියන්නේ මැවුම් කාර්යයක් එතනින් අයින් වෙනවා. මවන්න කෙනෙක් නැති වෙනවා. ඒ මවන්න කෙනෙක් නැති වෙනවා. කරන්න කෙනෙක් නැති වෙනවා. විඳින්න කෙනෙක් නැති වෙනවා. එතකොට අර කර්ම කියන එක රැස්වීමක් එතන නැහැ. එතන කර්මක්ෂය කියන එක සිද්ධ වෙනවා. ඒ කර්මක්ෂය කියලා කියන්නේ සංසාර ගමන නතර කළා කියන එක. යතා අයම් ප්‍රදීපෝ පහණක් නිවුණා වගේ අර කර්ම බීජ නැති කෙනා මෙතනින් සසර අවසන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව බලනකොට අපේ ජීවිතේ මේ පින්පව් උපදෙමින් මේ පින්පව් නිසා අපේ මේ වස්තු රූපය ඇසුරු කරගෙන පහළ වෙන මේ පින්පව් දෙක නිසා නැවත නැවත සසර අපි උපදින බව තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්තොත් පින්වත්නි අන්නේ තේරුම් ගත් එක්කෙනාට නිර්වාණ මාර්ගයේ විවෘත කරගන්නට පුළුවන්. දැන් මේ ඇත්තන්ට පැහැදිලි වෙන්න ඕන කෙටියෙන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අපි ওই සාකච්ඡා කරන විදිහේ මනෝවිද්‍යාවක්වත් දේශපාලන විද්‍යාවක්වත් ආර්ථික විද්‍යාවක්වත් මොකක්වත් උගන්වන්න නෙමෙයි. ඒවා අපේ ඕනෑකම් උඩ අපි බුද්ධ වචනය තුලින් ඒව නොයෙකුත් පැත්තෙන් හාරවුස් අවුස්ස අපිට ඕන විදිහේ දර්ශනයක් ගොඩනගන්න අපි උත්සාහ කරනවා. නමුත් සැබෑ ලෙසින්ම බුද්ධ කාර්යය කියලා කියන්නේ තවත් කෙනෙකුට කරන්නට බැරි කාර්යයක්. ඒ කාර්යය කරන්නට තමයි බුදු කෙනෙක් පහළ වුනේ. අද බෞද්ධ සමාජයේ තුල තියෙන කනගාටුමත්ම කාරණය මොකද්ද පින්වත්නි? මේ බුදුහාමුදුරන්ගේ කාර්යය තේරුම් අරගෙන නැහැ. ඒ කාර්යය තේරුම් අරගෙන නැති නිසා අපි ගිහි පැවිදි දෙගොල්ලෝම බුදුහාමුදුරන්ගෙන් ලබා ගන්න ඕන දේ නෙමෙයි හොයන්නේ වෙනත් දේවල් අපි හොයමින් අපේ කාලය ගත වෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? මේ ශ්‍රේෂ්ඨ බුද්ධ වචනය සම්පූර්ණ අවිද්‍යා ආදී නොයෙකුත් ජීවිතයේ කෙලෙස් යට රැඟවිලා කාලයත් එක්ක මේක නැති වෙලා අපේ ජීවිතය තුළම යනවා අපිට අන්තිමටම ඉතුරු වෙන්නේ මොනවද මේ අපි හදාගත්ත බුද්ධ ආගම ඒක තමයි දවසින් දවස හැදෙන අපිට උමනා කරන බුද්ධ ආගම දවසින් දවස හැදෙන ඒකට අපි වචනයක් දාලා තියෙනවා බුදුහාමුදුරන්ගේ බුද්ධ ආගම කියලා නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආගම නෙමෙයි අද ගොඩක් තියෙන්නේ අපි හදාගත්ත බුද්ධ ආගමත් බුදුහාමුදුරන්ගේ නමත්. ඒ නිසා බුද්ධ කාර්යය අපි හරියට තේරුම් ගමු. ඒ තේරුම් ගන්න පුළුවන් හොඳ තැනක අපි ඒ හොඳ තැනක අපි ඉන්නවනම් අපි තෝමනා කරන්නේ නැවත මේ විහෙසකාරී තරඟකාරී මානසික தත්ත්වය තහවුරු කරමින් සසර නිමග්න වෙන එක නෙවෙයි. මේක ඒකාන්ත කොටම මේ ජීවිතය තුල අවසන් කළ යුතුයි. ඒ අවසන් කිරීමට නම් අපි නිදහසේ විවේකව බුද්ධිමත්ව උදසලාව මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අත්හැරලා මේ ජීවිතේදීම සියලු දෙනාම නිවන් දකින්නට අදිෂ්ඨාන කරගන්නට කියලා ඉතාම කරුණාවෙන් මා ආයාචනා කරනවා. ඉතින් මේ ඉති වෙලාවේ මේ දේශනාවට හුම්කන් දුන්නු ලොක් කුඩා සෑම දිනාටමත් අපි හැදුවඩු දෙමව්පියන්ටත් සියලු ලෝක සත්‍යයටත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා සාදුක ප්‍රාර්ථනා කරා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නිවන් සුවයම අවබෝධ වෙත්වා